සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසේ 36 වන සතිය මෙලෙසින් ආරම්භ වනවා නුවණ ඇසුරෙන්. අද දවසේ මාතෘකාව නුවණ යන මාතෘකාවෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපි වෙනදාට දහස්පතින්දා දවසේ කතා කරනවා. නමුත් අද දවසේ අපි පුංචි වෙනස්කම් කිහිපයක් සමගින් අද වෙනස් මාතෘකාවක් ඔස්සේ මේ සජීව වැඩසටහන අපි ඉදිරියට රැගෙන යන්නට සූදානම්. සදහතුනේ රටේ වර්තමාන తත්වය දිනෙන් දින වෙනස් වෙනවා. ඉතින් ඒ නිසාවෙන් මේ රටේ පවතින తත්වය නිසාවෙන් අපි ඉදිරියේදී මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද? අපි කොහොමද මේ ශක්තිමත් ජාතියක් විදිහට ඉදිරියට යන්නේ? අපේ බුදුදහමට අනුකූලව අපි කොහොමද අපේ ජීවිත හැඩගස්වා ගන්න කියන මාතෘකාවන් යටතේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීමට අපි කටයුතු කර කළ යුතු ආකාරය පිළිබඳව අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් කතා කරන්නට සූදානම්. එසේනම් අද දවසේ සජීව වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හමුදුරුවනේ. සාදු සාදු සාදු සම්මා සම්බුද්ධර්ණයි සුපින්නත් හැම දිනාටම ඍජුවම අපි ගැටලුවම සාකච්ඡා කළ යුතු වෙනවා පැහැදිලිව පේන්න තියෙනවා ඔබතුමා සඳහන් කරපු ආකාරයටම පටු අදහස් ඉතා පටු අදහස් ඒ වගේම බලලෝභීත්වය කුහකකම ඊර්ෂියාව අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ඕනෑම දෙයක් පාවා දෙන ස්වරූපයන් ඕනම දෙයක් පාවා දෙන ස්වරූපයන් වැනි මේ ඊ타ත්ම හීන දින මානසිකත්වයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව රට පුරාවට. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම අපි දකින අපි සමාජයේ තලවල එක එක එක එක ආකාරයේ කටයුතු කරමින් ඉන්නකොට මේ මේ ආකාරයට මේ පහත් විදිහට කටයුතු කරන්නේ බහුතරය නෙවෙයි. රටේ බහුතරය නෙවෙයි. රටේ යම්කිසි ඉතාම සීමා සහිත පිරිසක්. වැඩි පිරිසකට උවමනාව තියෙනවා ඉතා යහපත් රටක් දකින්න, යහපත් ආකාරයේ ලස්සනට ජීවත් වෙන්න, ලස්සනට ඉන්න එහෙම ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මේ අවශ්‍යතාවය ඉදිරියට එන්නේ නිවහල්ව, निराවුල්ව, ගෞරවණීයව එකිනෙකාට ගෞරව කරගනිමින් හොඳට hina වෙලා ඉන්න. පීඩනයක් නැතුව ජීවත් වෙන්න වැඩි පිරිසකට උවමනාව තියෙනවා. ඉතින් ඒ නමුත් ඒ ඒ தত্ত্বය උදා කරගන්න පුළුවන්කමක් නැති හින්දා තවදුරටත් පීඩිත වාසය කරනවා. එතකොට මේ සඳහා විසඳුමක් මේ බලලෝභීත්වයෙන් යුක්ත නරක අදහස් වලින් යුක්ත අයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. ඒක ඉතා පැහැදිලි. මොකද අර ඒක අර නිකන් අර කළු ගලෙන් මේ උඩ නිලුම් මලක් පිපේ කියලා වතුර නැති තැනක නිලුම් මලක් පිපේ වගේ කියලා බලාපොරොත්තු වෙනවා වගේ. ඉතින් ඒකින් දා ඒක රාශි වෙලා ඉන්න යහපත් මිනිස්සු තවදුරටත් ඒක රාශි වෙලා ඒ අයගේ හැම පැත්තකින්ම වර්ධනය කර හැකි ශක්තියින් එක තැනකට ගොනු කර ගැනීමෙන් මේ ප්‍රශ්නෙට සඳහන් කරගන්න පුළුවන්. යහපත් මිනිස්සු යහපත් විදිහට යහපත් ආකාරයට එකතු වෙන්න ඕන. එකතු වෙලා බල ගැන්වෙන්න ඕන. මම මේ ළඟදී ආපු ප්‍රශ්නේදී නේද දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඉඳන් කියනවා බල ගැන්වෙන්න කියලා යහපත් දේ බල ගන්නන්න කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කියන්නේ අපි කියන්නේ මේ අත්‍යවශ්‍යම වෙලාව කියලා. අත්‍යවශ්‍යම වෙලාව මේ වෙලාව තමයි යහපත් මිනිසුන්ට ඒ යහපත්කමත් අරගෙන තමන්ගේ බල ගැන්වීම සිද්ධ කරන්න ඕන තැන ඊටා අවංකව ඊටාම සත්‍යවාදීව රට දැවෙනුවේ හිතලා එකාවන්ව කටයුතු කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන්. නැත්නම් ඉතින් අපි වනවැදිලම ඉන්නවා. එහෙමයි ප්‍රසන්නස. යහපත් මිනිස්සු යහපත් ආකාරයට බලගැන්වෙන්නට ආධ්‍යාත්මික ශක්තියක් අවශ්‍යද? අපේ හැමදෙරෝනේ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ මොකද්ද? අපි ඒ පිළිබඳව හැඳින්වීමක් සිදු කරමු. ඔව්. නිබඳව අපි කතා කරන දේ තමයි ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ. ඉතින් මේ ආධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ අපේ సంతාන අප තුළම ඇතිවන්නා වූ ශක්තිය. දැන් මේ ශක්තිමත් පුරුෂයෙක් ඉන්නවා කියලා කියන්නේ මේ කායික ශක්තිමත් තියෙන. ඒ ඒ කය තුල ගැබ් වෙලා තියෙනවා යම්කිසි ශක්තියක්. ඒ කියන්නේ යාට පුළුවන් ලොකු ගහක් පෙරලන්න පුළුවන්, තාපයක් පෙරලන්න පුළුවන්, ශක්තිමත් වැඩ කරන්න පුළුවන්, දුරක් දුවන්න පුළුවන්. ඒ ඒ ඒ ගැබ් වෙලා තියෙන ශක්තිය නේද? එතකොට මේ ගැබ් වෙලා තියෙන ශක්තියක් තියෙනවා කියලා අපි කියනවා මේ කය ඒ කය තුල අපි දන්නවා මේ වැඩේ බාර දුන්නොත් එයා හරියටම කරනවා කියලා දන්නවා. ඒ මොකද අපි දන්නේ එයාට ඒ හයිය තියෙනවා කියලා. ඉතින් අර කෙඩෑරිව ඉන්න දුර්වලලා ඉන්න තියෙන කෙනෙකුට අපි කයෙන් කරන වැඩක් බාර දෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අධ්‍යාත්මය තුළ තමන්ගේ సంతානය තුළ ගැබ් වෙලා තියෙන ශක්තියක් තියෙනවා. අන්න ඒ ඒ సంతානය තුළ ගැබ් වෙලා තියෙන ශක්තිය අපි ඇත්තටම අවදි කරගන්න ඕනේ. එහෙම නැත්නම් හරියට අපි හිතන්නකෝ දැන් අර කවන් මහත්මයා මේ අර ශක්තිමත් පුරුෂයා ඉන්නවා. එයා බුදි. හරිද? <laughs> එතකොට දිගටම එයා නිදි නිදි නම් ඉතින් අර ශක්තිය තිබ්බට වැඩක් තියනවද? නැහැ. එහෙනම් ඒ අධ්‍යාත්මික ශක්තිය කියන්නේ තමන් තුළම තියෙන තමන්ට අරමුණකට යා හැකි පුද්ගලයාසයෙන් ගත්තොත් පවුලක් වශයෙන් ගත්තොත්, ගමක් වශයෙන් ගත්තොත්, රටක් වශයෙන් ගත්තොත් Tamanට අරමුණකට යා හැකි, ඉලක්කයට යා හැකි අර තියෙනවනේ මේ මේ මේ ආපස්සට අදින බලවේගයක් තියෙනවා අපේ. අන්නේ ආපස්සට අදින බලවේග අපේ දියුණුවට බාධා කරන බලවේගයක් හැම තුලම තියෙනවනේ. ඒක දන්නවනේ. එහෙනම් නැගිටින්න ඕනලා නැගිට ගන්න නැහැ. පාඩම් කරන වෙලාවට පාඩම් කරන්නේ නැහැ. පාඩම් කරනවා රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා මොනවා හරි වැරදි පැති වලට ඇදිලා යන ශක්තියන් තියෙනවනේ. ඒ ශක්තියනේ දැන් මේ රටේ බලවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය సంతාන තුල නේද බලලෝභීත්වයත් එක්ක නරක ශක්තියින් බලවත් වෙලා තියෙන මිනිස්සු තුළ අන්න ඒ ඒ ශක්තියින් වලට විරුද්ධව තියෙන අධ්‍යාත්මික යහපත සඳහා යන්න පුළුවන් ශක්තියින් අපි ළඟ තියෙනවා. එතකොට අන්න ඒ ශක්තිය අවදි කරගන්න ඕනේ. ඒ ශක්තිය නිදිනම් ඒක අවදි කරගන්න ඕනේ. එහෙම අන්න ඒ අතුලාන්තයෙන් තමන්ගේම යහපත අනුන්ගේ යහපත සඳහා තමන්ගේම సంతාණයෙන් උපදින නිවැරදි ශක්තියට අපි කියන අධ්‍යාත්මික ශක්තිය කියලා. එමය ප්‍රසන්නස. Taman තුල තියෙන සංගවේ තියෙන ඒ ශක්තිය අවදි කරගත යුතුයි. අපි මේ අපිට පැන නගින ගැටලු පිළිබඳව එහෙම නැත්නම් අපේ ජීවිතයේ තිබෙන අරමුණු ඉලක්කවලට අපි සාර්ථකව මුහුණ දිය යුතුයි. ඒ සඳහා අපට ආධ්‍යාත්මික ශක්තිය අවශ්‍යයි. අපේ හැමතුරුනේ මේ ආධ්‍යාත්මික ශක්තිය අපි අවදි කරගන්නේ කොහොමද? ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ පිළිබඳව අපි හැඳින්වීමක් කරමු. දැන් ඒ සඳහා අපි පළවෙනියෙන්ම අවධානය යොමු කරගත යුත්තේ තමන්ගේ පැත්තට. මොකද දැන් අපි අර ශක්තිමත් පුරුෂයා ඒකම උදාහරණයක් ගමු කයෙන් වැඩ කරන ශක්තිමත් පුරුෂයා නිදිද කියලා බලන්න බැහැරවන්න නේද? ඉස්සර නිදිද කියලා බලන්න ඕනේ. එහෙනම් අපි අපේ පැත්තට හැරිලා බලන්න. මගේ පැත්තෙන් මගේ යහපත සඳහා යම්කිසි ආකාරයක හැකියාවක් තියෙනවද යහපත් අරමුණකට යන්න කියලා හැම වෙලෙම Taman දිහාවට බලන්න ඕනේ. ඇත්තටම සීලවන්තකම්, ගුණවන්තකම්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි අගුණ දේවල් මගේ තුල ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ. එහෙම බලලා ඒ දේවල් වලට ඉඩ නොදී අදාළ තැනේදී තමන්ගේ ශක්තිය වර්ධනය වෙලා තියෙනවා නම් මම මෙහෙම කියනවා දැන් අපිට අපිට නොයෙකුත් වැරදි කරන මිනිස්සු හමුවේ වැරදි කරන මිනිස්සු හමුවේ තරහ හරිද? ඒ කියන්නේ තරහ කියන්නේ දේශය කියලා කියන්නේ අපිත් අපිව ආපස්සට අදින බලවේගයක්. ඇයි? දේශය ඇවිස්සුන ගමන් මිනිස්සෙක් කියලා බලන්න කරන්න ඕන දේ කරන්නේ නැහැ නොකරන්න ඕන දේ කරනවා. සිහිය නැති වෙනවා. වීරිය නැති වෙනවා. ඉවසීම නැති වෙනවා. පාපයට තියෙන බය නැති වෙනවා. පාපයට තියෙන ලැජ්ජාව නැති වෙනවා. නොසන්සුන් වෙනවා. එහෙනම් නොකිය යුතු දේ දේශය විසුණා නොකිය යුතු දේ කියනවා. නොකළ යුතු දේ කරනවා. එහෙනම් අර මානසික ශක්තිය පිරිහිලා. අපි දැකලා තියෙනවද දැන් එකම පුද්ගල පිරිසක් ඉන්න තැන ස්වාමීන් වහන්සේ එකම පිරිසක් ඉන්න තැන ඔක්කොටම තරහ යන ආකාරයේ සිද්ධියක් වෙනවා. හරිද? එතකොට ඉඳලාමත් ඒ ගොඩේ ඉන්නවා, ඒ පිරිස තුල ඉන්නවා. මේ සිද්ධිය දැකලා තරහ යන්නේ නැතුව අර තරහ ගිය මිනිසුන්ට තව වාදිය ඔකට තරහ ගන්න ඕනේ නැහැ. ඔකට අපි මෙයා මෙන්න මෙහෙම කෙනෙක්, මෙයාට අපි මෛත්‍රිය වඩන්න ඕනේ. ඒක තමයි වැඩිම වටින දේ. අන්න ඒ විදිහට කතා කරන, ඒ විදිහට ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා කියන්නේ. අන්න එයා තුල තියෙන මොකද්ද? අධ්‍යාත්මික ශක්තියක් ඒ. හරි ඒ කියන්නේ එයාලගේ යහපත් දේ ක්‍රියාත්මක වෙනවා කියන එක. දැන් හොරකම් කිරීම කියලා ගන්න. මිනිසුන්ට හොරකම් කිරීම සඳහා අවස්ථාවක් එනකොට ඒ එන අවස්ථාවට අවස්ථාව ලැබිලා වටේ පිටේ ඒ අවස්ථාව ලැබිලා තියෙනවා නිදහසේ හොරකමක් කරගන්න. සමහර මුළු પરම්පරාවක්ම රැකගන්න පුළුවන් විදිහට හොරකමක් කරගන්න පවා අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතනදී ඒ හොරකමට හිත යොමු වෙනකොට නෑ හොරකම කියන එක නොකළ යුත්තක් ඒක මට හානියක් අනුන්ට හානියක් සංසාර ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වීමක් ආදි වශයෙන් තමන්ගේම సంతානය තුලින් මේ අධ්‍යාත්මය දියුණු වෙලා එනවනම් ඒ ඒක ඉල්ලනවනම් තමන්ගේ හිත මේක කරන්න එපා කියලා ඒක වළක්වා ගන්න සිතුවිලි පහළ වෙනවනම් ඒක අධ්‍යාත්මික ශක්තියක් ඒ වගේ ඕනෑම තත්වයක් යටතේ තමන්ගේ අඩුම ගානේ කිසිදු දැන් ඔය මම කිව්වේ සීලයක් ගැන කිසිම ආකාරයකින් තරහ මාත්‍රයක් එන්නේ නැතුව කාමයේ වර්ධව හැසිරෙන හැඟීමක් එන්නේ නැතුව ඊළඟට විශේෂයෙන්ම අර ආදරය වගේ දේවල් හැම වෙලාවෙම පවා මිනිසුන්ට ඉතා පීඩිත තත්ත්වයක් නැති වෙන ඒ වගේ පීඩිත තත්ත්වයන් ඇති වෙන සමතුලිත ලෝකයේ ගැන හොඳ අවබෝධයකින් සාන්තව ජීවත් වෙන්න හැම නිමේෂයකම පුළුවන් නම් කිසිම දෙයකදී يعني ලෝභ දේශ මොහ අඩු කරගෙන නැති කරගෙන අලෝභ අද්වේෂ අමෝහ ඉස්මතු කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක විශාල ආධ්‍යාත්මික ශක්තියක්. එයාගේ ආධ්‍යාත්මික වශයෙන් එයා රත් වෙන්නේ, දැවෙන්නේ, පිච්චෙන්නේ නැහැ. දැන් අපේ මිනිසුන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැම මේ රත් වෙන, දැවෙන, පිච්චෙන ස්වභාවය තියෙනවා. මේ දින කීපෙවත් අපි මේ වගේ මාතෘකාවක් ගත්තේ ඇත්තම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නත් එක්ක අපි කළ යුතු දෙයක් ගැන කියන්නත් එක්ක මේ ආසන්න දින කාලයේදී විතරක් නෙවෙයි අපි කතා කරමින් ඉන්නේ කවුද මහත්තයා මේ විසුද්ධි හත පිළිබඳව කතා කරා නේද එතකොට ඒ කතා කරලා ඉවර වෙලා ඒකට අවශ්‍ය කරන වීරය සිහි ආතාපි සම්පජානෝ සතිමා මේ නුවණ ගැන කතා කරගෙන වෙලා ඊළඟ සතියේ සිහිය ගැන කතා කරන ඊට පස්සේ අපි අනුපස්සන හත ගැන කතා කරනවා එතකොට මේ දිනවල අපි අපේ අධ්‍යාත්මික ශක්තිය ඒ කියන්නේ ඉහළම තලයට ගන්න. ඉහළම තලයට ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරමින් ඉන්නේ මේ දිනවල. ඒකයි මේ අධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ. ඇත්තටම කියනවා නම් තවත් කෙටියෙන් කියනවා නම් අපිට නරක දේවල් පහ කරලා නරක දේවල් අයින් කරලා හිත හිතේ උපදින නරක දේවල් අයින් කරලා හොඳ හොඳ සිතුවිලි වලට අවතීර්ණ වෙලා ඉතාලම යහපත් සිතුවිලි වලට නරක කියලා කියන තැන ලෝභ දේශ මොහ මාත්‍රයම නරකයි. අකුසල් මාත්‍රයක් තියෙනවනම් ඒක බුදුහාමුදුරු අනුදන අදාළ දෙයක් නෙවෙයි. අතුලාන්තයෙන් උපදින අකුසලය පහ කරලා කුසලය උපදවා ගැනීමගෙන වාසය කිරීම තමයි ආධ්‍යාත්මික ශක්තිය සත්‍ය වශයෙන්ම කියනවා. එහෙමයි අපේ අපේ හැමදෙරෝනේ දැන් මේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව අපි දැන් කතා කරගෙන යන්නේ. එතකොට අපි ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව කතා කරනකොට අපි විසින් යම් කිසි පිරිසක් අපේ කැමැත්තෙන් තෝරාගෙන රටේ අනාගතය වෙනුවෙන් එහෙම නැත්නම් අපි සියලු දෙනාගේ අනාගතය උදෙසා අපි යම් කිසි පිරිසක් තෝරා ගන්නවා. අපේ අපේ ඡන්දය ප්‍රකාශ කරලා අපි යම් කිසි පිරිසක් තෝරා ගන්නවා. එතකොට මේ තෝරාගන්න පිරිසගේ අපේ අපේ හම්දුරෝනේ එතකොට මේ ආධ්‍යාත්මික ශක්තිය ඇත්තෙන්ම වර්ධනය වෙලා තියෙනවද ඒ පිරිසක මම හිතන්නේ මේක ඔය ප්‍රශ්නේ අහනකොටම අපේ හිතට දැනෙන මුවගට නැගෙන සිනහවෙන් මූණේ ඇති වෙන ඉරියව් වලින් මම හිතන්නේ මේකට උත්තරේ හම්බ වෙනවා කියලා කරන්න දෙයක් නැහැ ඒකට ඒකත් අධ්‍යාත්මයේ හැටි. නේද? මුහුණෙන් පිළිම වෙන යම් ප්‍රමාණයකට මිනිස්සුන්ගේ මෙහෙමයි. අපි එක නෑම කියලා කියන්නත් හොඳ නෑ. නමුත් ඒ ශක්තිය මදි හින්දා දැන් බලන්න අපි මේක අපේ කවින මහත්මයා අපිට හොඳට තේරෙනවා. ගමක ඉන්න ගමට සේවය කරන යහපත් විදිහට කටයුතු කරන වැඩි දෙනෙකුට උදව් කරපු අය ගමේ නායකයෙක් විදිහට හුඟක් වෙලාවට සකස් වෙන හරි හොඳ මිනිසෙක් එක වෙන්නේ. ඒකත් එක්ක තව ඉදිරියට යනකොට එයා එයා යම් ආකාරයක දේශපාලන නායකයෙක් බවට පත් වෙනවා ටික ටික ටික ටික ක්‍රමානුකූලව ප්‍රාදේශ සභාවෙන් නැත්නම් පළාත් සභාවෙන් නැත්නම් ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මෙන්න මේ ඉදිරියට යන පුද්ගලයා ක්‍රමානුකූලව එයාට තියෙනවා අකුසල් නැගෙන සීමාවල්. ඒ කියන්නේ එයාට පේන හොර වස්තුම කියලා ගමුකෝ අපි ඒක ලේසි මට එක්කන එක. අර ධනයේ බලය හම්බ වෙනකොට එයාගේ අධ්‍යාත්මය පැත්තෙන් දැන් අපි අපි අපි ගැන ඉතා සාධාරණ හිතන්නකෝ. දැන් මේ වගේ තැනක අපි බණක් අහහා ඉන්නකොට මේ වෙනත් වැඩක් කර කර ඉන්නකොට මේ වගේ අහපත් දෙයක් කරන අපි හරිය සාන්තව ඉන්නේ. හරිද? මේ සාන්තව ඉන්න කෙනාට සමහර විට කාමයේ වර්ධව හැසිරීමට අදාළ පරිසරයක් හම් වෙනකොට ඒ හම්බෙච්ච වෙලාවේදී මේ සාන්තකම තියෙයිද? නැත්නම් හොරකම් කරන්න අවශ්‍ය පරිසරයක් හම් වෙනකොට නැත්නම් පරුස වචන කියන්න හේතු වෙන පරිසරයක් අනිත්‍ය පරුස වචන කියන වෙලාවක පරස වචන කියන්නේ හේතු වෙන පරිසරයක් හම්බ වෙනකොට ඉඳීද ඔය ඔය සාන්තභාවය. එතකොට මේ දේශපාලනයෙන් ඉහළට යන පුද්ගලයන්ට වෙන්නේ දවසින් දවස දවසින් දවස මේ තියෙන ක්‍රමවේදයත් එක්ක එයාලට නොයේකුත් ආකාරයේ මේ නොයේකුත් ආකාරයේ වැරදි කරන්න අවශ්‍ය වෙන පරිසරය හම්බ වෙනවා. දූෂණ, වංචා, බේබදුකම්, සල්ලාලකම්, ප්‍රසිද්ධියේ ඕනෑ දෙයක් කරන්න පුළුවන් පරිසරය හම්බ වෙනවා. අන්න එතනදී ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙලා නැති පුද්ගලයෙක් නම් එයාත් පරදිනවා. හරි එයාත් පරදිනවා පැහැදිලිවම. පරදින්නේ නරක දේවල් ඉස්මතු වෙලා නම්. ඊළඟට පාප මිත්‍ර ආශ්‍රය කියන බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිවම දේශනා කරා විනාශකාරී දෙයක් කියලා. ඒකට මෙයාට මේ මේ මේ ශේෂ්ත්‍රයට ගියාම හම්බෙන්නේම මේ වෙනකොට පාප මිත්‍රයෝ. ඒකින්ද මේකේ අර මහාත්මා එයාගේ ළඟ තියෙන මහාත්මා ගති ගුණ යට වෙලා නරකම දේවල් ඉස්මතු වෙනවා. ඒකයි මේ බලාපොරොත්තු වෙන බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම බලාපොරොත්තු වෙන්න බෑ. විශේෂයෙන් මේ වෙලාවේ අපි මෙච්චර රටේ ව්‍යසනයක් වෙච්ච වෙලාවේ ලොකු ව්‍යසනයක් වුණා. රටේ මිනිස්සුන්ගේ ලේ හෙල්ලිලා රටේ රට ලේන් තෙත් වුණා වගේ දැනුණා අපිට. මේ වෙලාවේ අඩුම ගානේ මේ කට්ටියට මේ කට්ටිය පාලනය කරගන්න බැරි වුණා පළවෙනි දවසේම. ඒක ඉතා පැහැදිලි. එතන තියෙන අසරණකම. ඒ කියන්නේ අටේ ඉඳන් අටහමාරට පටන් ගන්න, නවයට පටන් ගන්න පාර්ලිමේන්තුව 10 මාරනකම් සම්පූර්ණයෙන්ම මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න බැරි වෙන මට්ටමට අර තරහා ඊර්ෂියාව වෙනත් දේවල් එක මතයකට එන්න බැරි කන් ඒ වගේ මහා මේ ගැටුකාරී තත්ත්වයකටපත් වෙනවා. ඒපත් වෙන්නේ අධ්‍යාත්මික ශක්තිය අවදි කරගෙන නැති නිසා. ඉතින් ඒකින්ද ඒපත් වෙලා යන අයගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න දැනට බැරි තත්ත්වයේ තියෙන්නේ. ඒකයි මේක වෙනවම කතා කරන්න මාතෘකාව. අපේ හඳුරන්නේ මේ මාතෘකාව පිළිබඳව අපි තවදුරටත් ඉදිරියට කතා කරගෙන යමු. ආධ්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීම රටේ දියුණුවට බලපාන ආකාරය සිදුවන්නේ කොහොමද අපේ හැමදෙරෝනේ පිළිබඳව ඔබ වහන්සේ දකින පැතිකඩ මොන වගේද? ඔව්. අහ් දැන් මම අපි කිව්වතන්ට මේක ලස්සන සම්බන්ධ කරගන්න පුළුවන් අපිට. අපි ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීමෙන් වෙන්නේ ඒ ආධ්‍යාත්මික ශක්තිය තියෙන මිනිසුන් ඒ ශක්තිය තියෙන අය එක පැත්තකින් බොහොම පින්වන්ත වෙනවා. එහෙම. හරිද? බොහෝ බොහෝ පුණ්‍යලාභීන් බවට පත් වෙන යාලකින් පව් කෙරෙන්නේ නැහැ. දැන් දැන් මම කියන්නම් මෙහෙම එක මොහොතක් මල් සොඳක් ආග්‍රහණය කරන වෙලාවක් මෛත්‍රී භාවනාව මෛත්‍රී සිත පතුරවුවොත් මෛත්‍රී සිත කියන්නේ නිකම් මේ අපි සියලු සත්වයන් දුක් වේවා නිරෝගීව සුවපත් වේවා කියන වචන තුන නේද? අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට තියෙන හැඟීම වගේ හැඟීමක් මුළු ලෝකේ කෙරෙන තමන්ගේ හතුරට පවා තමන්ගේ සතුරට පවා එවැනි හැඟීමක් ඇති කරගන්න පුළුවන් නම් ඔක්කොම එක ගොඩකට දාලා හිතවත්කම් අහිතවත්කම් වෛරීකම් මැදිහත්කම් නැතුව ඔක්කොම එක ගොඩකට අරගෙන පුළුවන්කමක් තියෙනවා නම් ඒ වගේ හැඟීමක් වර්ධනය කරගන්න කෙනෙකුට එක මොහොතක තමන්ගේ දරුවා වගේ ඔක්කොමලා අරගෙන අන්න ඒක එන්නේ එවැනි මෛත්‍රියක්. ඒකට කියනවා සීමා ඛණ්ඩනය, සීමා සම්බේධය කියලා. එතකොට ඒ ඒ තමයි මොනවද සීමා අපි මේ ලෝකේ ඉන්න මිනිස්සු හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියලා සීමා වලට බෙදලා තියෙන්නේ. ඒ සීමාවල් අපේ හිතේ තියෙන බලන්න ඒක මම කියන්නේ හිතේ ඇති වෙන තත්ත්වයක්. මිනිස්සෙක්ගේ මුණක් දකින්නකොට මේ මගේ හිතවත් කෙනා. තව මේ මගේ අහිතවත් කෙනා. මේ මගේ වෛරී කෙනා. ඒ සීමාවල් වලට අපි දාලා තියෙන. ඒ කියන්නේ වැටවල් බැඳලා කට්ටිය වෙන් කරලා දාලා තියෙන ලෝකේ ඉන්න කෝටි 700ක් ජනතාව. ඒ සීමාව කැඩිලා ඒ කියන්නේ. කැඩලා කියන්නේ ඔක්කොම එක ගොඩකට වැටිලා. ඒ විදිහට මුළු ලෝකය ගැනම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් කෙරෙහි තියෙන හැඟීම හා සමාන හැඟීමක් ලෝකය ගැනම අවදි කරගන්න පුළුවන් නම් අපේ තුලින්. ඒක අපේ సంతානයක අවදි කරන්න පුළුවන් එකක්. ඒක බැරි දෙයක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. එතකොට එන්න ඒ தත්වයකට කරන්න පුළුවන් නම් සාංගික දානයක් දෙනවට වැඩිය සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය මහා ආනිසංසයක් මහා පිනක් සිද්ධ වෙන බව කූටදත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ මහා පින්වන්තේ පින්වන්තෝ ඉන්න පැතිවල මොනවද දැන් වෙන්නේ? නේද? බොහෝ පින්වන්තෝ ඉන්න තැන්වල නේද? මොකද වෙන්නේ? දෙවියෝ පවා ඒ පින් අනුමෝදන් කරනවා ඒ පින් ලබාගෙන තමන්ව ආරක්ෂා කරන ස්වභාවය තියෙනවා. එතකොට එතකොට එහෙම தත්වයන් වර්ධනය කරගත්ත කෙනෙක් යම් ප්‍රමාණයකට පුහුණු කරලා පුහුණු වෙලා අපි හිතන්නකෝ නායකත්වයකටපත් වෙනවා කියලා ටික ටික දැන් මේ මේ පිරිස එක රාශිය වෙනකොට එවැනි පිරිස් වලට වේදිකාවක් සකස් වෙනවා. ඒක රාශි වෙනකොට. ඒතකොට ඒකෙන් අඩුම ගානේ අපි හිතනද නායකත්වයන් රැස් වෙන තැනක එක 10ක් නැත්නම් 5ක් අඩුම ගානේ 3-4 දෙනෙක් ඉන්නවනම් ඔය මහා අපි අපි දැකලා තියෙනවා අපි ලොකුවට එක එක පොකුරට රණ්ඩු වෙන වෙලාවල් තියෙනවනේ ගෙවල් වල. ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් විසඳ ගන්න බැරුව හරිද? ඒ ප්‍රශ්නයක් විසඳ ගන්නද 5-6 දෙනෙක් එකතු වෙලා නිකන් රණ්ඩු වෙනවා කියන්නේ වචන හුවමාරු කරගන්න වෙලාවල් තියෙන හිත අමාරු කරගෙන මූණු එල්ලගෙන හරි එක එක ඇඳුම් පද කියමින් ඉන්න වෙලාවල් තියෙනවා. ඒලාට ගෙදර ඉන්නවා නම් සාධාරණ කෙනෙක් දෙන්නේ 10 දෙනෙක් ඉන්න ගෙදරක දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙක් ඉක්මනට ඇවිල්ලා ලොකු පෞරුෂයකින් යුක්තව හරිද මොකද අධ්‍යාත්මික ශක්තියත් එක්ක ලොකු පෞරුෂයක් හැදෙනවා පුද්ගලයාට. ඒ අනිතර කරන්න බැරි දෙයක් කරන කෙනෙක් නෑ. එතකොට ලොකු පෞරුෂයෙන් යුක්තව චුට්ටක් හයියෙන් කතා කරලා මෙහෙම සාධාරණ වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ කියලා මධ්‍යස්ථව කතා කරොත් ඒ අනිත්‍යයේ සිත් නිවෙනවද නැද්ද? එදා පන්සලේ හාමුදුරුවන්ගෙන් ගමට හැමදාම උනේ ඒක නේද? ගැටලුවක් වෙනකොට උන්වහන්සේලා ඉදිරිපත් කරනවා කියන්නේ අධ්‍යාත්මික පණිවිඩයක් හම්බුනේ. එදා රටේ නායක හාමුදුරුවරු අතීතයේදී රටට ගැටලුවක් වෙනකොට ඒ අධ්‍යාත්මික ශක්තියෙන් නේද කටයුතු කරේ. ඒකට අන්න ඒ අධ්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීමෙන් ඇත්තටම ඒ රටේ මේ පරිහානියටපත් වෙන සිද්ධි සිද්ධ වෙන්න ඒ පුද්ගලයන් විසින් දෙන්නේ නැහැ ඒක සාන්තව නැති කරනවා. ඒ කියන්නේ අධර්මය ධර්මයෙන් විසඳාලන්න අධ්‍යාත්මික ශක්තිය තියෙන කෙනාට තේරෙනවා. සිහියෙන් කටයුතු කරන්න තේරෙනවා. වීරියෙන් කටයුතු කරන්න තේරෙනවා. පාපේ බය දකිමින්, පාපේ ලැජ්ජාව ඇති කරගනිමින් නොසන් විශේෂයෙන් නොසන්සුන් වෙන්නේ නැතුව වෙන්න. නැතුව අන් අයට ඇතිවෙන ප්‍රශ්නයත් විසඳන්න පුළුවන් පිරිසක් ඉන්නවා. දැන් අද වෙලා තියෙන්නේ මේ පිරිස මුළු ගැන්විලා ඉන්නවා. එතකොට මේ පිරිස ඉදිරියට ඒවෙන් පැහැදිලිවම ඒ රටට ඒ පණිවිඩය දෙන්න පුළුවන්. ඒක බොහෝ වෛරීව කටයුතු කරන එක නායකත්වයක් එක වෙලාවක මට හම්බ වෙනවා. මම කියන්නේ පොඩි නායකත්වයක් පොඩි තැනක නායකත්වයක්. එක බණපදයක් ඇහිීමෙන් මේ පුද්ගලයා ප්‍රතිඥාවක් දෙනවා අන්තිමට. හරිද මට ප්‍රතිඥාවක් දෙනවා මම මෙතනින් එහාට මමත් මගේ පිරිසත් මේ ආකාරයට කටයුතු කරනවා. අපිත් මේ වෛරයන්නේ වපුරන්නේ හාමුදුරනේ කියලා මට සඳහන් කරලා මගේ ඉදිරියේ පොරොන්දුවක් වෙනවා. මේක එක වචන දෙකෙන් තියෙන මේවා වෙන්නේ. හරි ඒ තරමටම ඔය තම තමන් තුළ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම රටේ දියුණුවට ඉතාම ඉතාම ඉහළ දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. තවත් පැතිකඩ ගොඩක් තියෙනවා. එහෙමයි අපි අන්තරදී. දැන් ඔබට හිතෙන්නට පුළුවන් දැන් ඔබ තුළ තියෙන ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්නට මූලික වශයෙන් ඔබ කළ යුතු දේවල් මොනවද කියලා. ඇත්තෙන්ම අපේ හම්දුරුනේ යම්කිසි පුද්ගලයෙක්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්නට මූලිකවම සිදු කළ යුතු දේ මොකක්ද අපේ හැඳුරුනේ? ඒ කියන්නේ වැඩේ පටන් ගන්න. එහෙමයි. ඔව්. කැමතිනම් අපි එතන කතා කරමු. හැබැයි කතා කරනවා නම් කරන්නම ඕනේ. නේද? මොකද කියන්නේ අපි අපේ අයට නේද අපේ අය මේ දේ කරනවා මේ වෙනකොට අපි ඒකට උපදෙස් දීලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ මේ කරන්න කියලා. ඒකද පුහුණු කරපු අයට අර මම මෙහෙම දෙයක් කියන්නම්. අපි දැන් ඔය මේ මොකක් හරි තරඟයකට පුහුණු කරනවා කියන්නකෝ. ඉතින් කාලයක් තිස්සේ පුරුදු කරපුවා තරඟෙ කිට්ටු වෙනකොට සැලසුම් සහගතව නේද? වැඩි ජව සම්පන්නව හරියටම ලොකු පුහුණුවක් සිදු කරනවා. මම ආරාධනා කරනවා මම මේක ආරම්භ කරන විදිහ කියන්නම්. කියපුවාම බොහෝ පුහුණු කරපුවා ඉන්නේ මේ දින කීපයේ හරිද මේ දින කීපයේ තීව්‍රව ඉතාමත්ම ප්‍රබලව මේ කටයුත්ත සිද්ධ කරගෙන යන්න කියලා මම යෝජනා කරනවා. මම මෙහෙම කියන්නම්. මේක බුදුරජාන් වහන්සේ අනුදැන වදාළ විදිහක් තියෙනවා. අපිට බුදුරජාන් වහන්සේට নমස්කාර කරනකොට নমස්කාර පාඨය තුල ශ්‍රද්ධාව උපදිනවද? නැත්නම් නිකම්ම নমස්කාරය කියාගෙන යනවද? එක. අපි හුඟක් වෙලාවට අපේ අයට নমස්කාර පාඨය තුල ශ්‍රද්ධාව උපදිනවා. ඒ වගේම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තේවරක් කියනකොට සරණාගමනේ සිද්ධ වෙනවාද? මට වෙනත් කිසිදු ආකාරයක පිහිටක් සරණක් නැහැ. තිරරත්නේ සරණ ඇරෙන්න කියන හැඟීම තියෙන්න ඕනේ. මම හිතන්නේ මේ දෙක බොහෝ වෙලාවට තියෙන තියෙන හුඟක් අයට තියෙන එක ගැටලුවක් නෑ මේ වෙනකොට. මොකද අපිට යම් පිහිටක් සරණක් අපේ අතුලාන්ත දියුණුව සඳහා අවශ්‍ය කරන දේවල් අපිට ලැබිලා තියෙනවා. එතකොට ඊළඟ පියවරට යන්නකෝ. මේක එතකොට මගේ කතාවක් නෙවෙයි. අධ්‍යාත්මික ශක්තිය වර්ධනය අවදි කරගන්න තමන්ගේ තුල තියෙන අධ්‍යාත්මික ශක්තිය නැගිටව ගන්න අවදි කරගන්න නිදි ගැන්විලා තියෙන තමන්ගේ ශක්තිය අවදි කරගන්න ආරම්භ කළ යුතු පළවෙනි ප්‍රතිපදාව පංචශීලයයි හරිද යම්කිසි කෙනෙක් පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමසුමිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරා වේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී ඔතෙන්ට ඔන්න තව එකතු කරගන්න පිස්නා වාචා පරසා වාචා සම්ප්‍රප්පලාපා. මේ ටිකෙන් වැළකීලා ඉන්න ඉතාම ප්‍රබල උත්සාහයක් ගන්න ඕනේ මූලිකව. ඊට පස්සේ තමයි මෛත්‍රිය වගේ තැනකට යන්න පුළුවන්. ඒතර පටන් ගන්න කෙනා පටන් ගන්න ඕනේ මෙතනින්. කිසිම විදිහකින් මම මේ සිල්පද ටික කඩන්නේ නැහැ. කැඩුනොත් යම් හැකියි. නැවත ඉක්මනින්ම සමාදම් වෙනවා. ඉක්මනින්ම සමාදම් වෙනවා කියලා දැඩි තීරණයකට එන්න. හරිද? මේ ටිකේ අපිට කරන්න තියෙන ලොකුම දේ එතන එනිසා දැඩි තීරණයකට එන්න ඒ දැඩි තීරණයත් එක්ක දවසින් දවස දවසින් දවස මොහොතින් මොහොත මේක ක්‍රියාත්මක කරනකොට මේ වේරමණී කියන සිතුවිල්ල ප්‍රාණඝාතය කරන්න හදනකොට ප්‍රාණඝාතයට විරුද්ධ සිතුවිල්ලක් මට එනවා. අදත්තාදානයක් කරන්න හදනකොට අදත්තාදානයට විරුද්ධ සිතුවිල්ල තමයි නෑ නෑ නෑ හොරකම් කිරීමක් නම් කොහොමත්ම කරන්න දෙන්න බෑ කියලා එකක් එනවා. ඒක ප්‍රබල කරන්න. හරිද? කාමයේ වර්ධව හැසිරීමකට තුඩු දෙන සිද්ධියක් හෝ තමන් තුළ සිද්ධ වෙගෙන එනකොට අඩුම තරමේ නෑ නෑ මේක කරන්නේ නෑ මේක කරන්නේ නෑ කියලා තමන් තුලින් එන සිතුවිල්ල උපද්දවන්න. උපද්දවන්න ඒකේ ආදීනව දකිමින් මේකේ වැලකීමේ ආනිසංස දකිමින් ඒවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සිතුවිල්ලක්වත් එන්න දෙන්න එපා. බොරු කියන එක ඊටාම සරලව කඩලා දානවා අපේ කට්ටිය. නෑ මේ එකතු වෙන අද කියන්නේ මේ රටේ තියෙන සියලු ප්‍රශ්න ටිකට පාංචශීල ප්‍රතිපදාව අපේ මිනිසු තුළ තියෙනවනම් ඒ හයිය තියෙනවනම් ඒව නවත්ත ගන්න හයිය තියෙනවනම් සියලු ප්‍රශ්න විසඳෙනවද නැද්ද? නේද? අය කිසි කතාවක් නැහැ. පංචශීල ප්‍රතිපදාව තියෙනවා කියලා කියන්නේ පංචශීල පංචශීල කඩන්න අපේ මිනිසුන්ගේ හිතවල ඉඩ නැත්තම්. එතකොට සුරාපානය කරන කෙනෙක් අද මේක නවත්තලා තම තමන්ගේ ළඟ ඉන්න ඔකොටෝම මේ පණිවිඩය දෙන්න. රට ජාතිය වෙනුවෙන් තමන්ට කැක්කුමක් තියෙනවා. කවුරු හරි ළමයෙක් අපේ ඉන්නවනම් නැත්නම් තරුණයෙක් ඉන්නවනම් අපේ යාළුවෙක් ඉන්නවනම් මෙයා හොඳට සප්පායම් වෙලා තමයි මේ රට ජාතිය ගැන හොඳට කතා කරන හැමදාම වැනි වැනි. ඉතින් එයාට එයාට පැහැදිලිවම කියන්න ඔබට ඔච්චර රට ජාතිය ගැන හැකමක් තියෙනවා රටේ කුඩාම ඒකකය කියන්නේ ඔයා මම එහෙනම් මේ මේ වීදුරුව වක් කරනකොට වීදුරුවට වක් කරනකොට මත්පැන් ටික හිතන්න මම මේ නාස්ති කරන්නේ මොකද්ද මගේ ජාතිය එහෙනම් ජාතික හැඟීමක් කාට හරි තියෙනවා නම් අධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න මේ මේක නවත්තන්න ඔයාලට පුළුවන් ද කියලා බලන්න නායකත්වයන් වලට ඇඟිලි දික් කරනවා නම් ඒ ඇඟිල්ල දික් කරන්න ඉස්සලා තමයි වෙන කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා නම් අහවල් වැරද්ද තියෙනවා කියලා ඒ ඇඟිල්ල දික් කරන්න සූදානම් වෙන්න කියන්නේ සූදානම් වෙන්න ඕන කොහොමද? තමන්ගේ පැත්ත නිවැරදි කරගන්න. ඒ හින්දා පංචශීල ප්‍රතිපදාව පටන් ගන්නකොට අපිට ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්න පුළුවන්. පංචශීල ප්‍රතිපදාව තමයි ආධ්‍යාත්මික ශක්තිය Taman තුල තියෙන ආධ්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීමේ පළවෙනි පියවර තියෙන එතන. ඊට වඩා ගොඩක් එහාට තියෙනවා. නමුත් ඒ පියවර නැතුව ඒ පියවරෙන් පුහුණු වීම කරන්නේ නැතුව ඒ පියවරෙන් අර නිදි වැදගෙන ඉන්න කෙනාට තට්ටුවක් දාන්න නැතුව අපිට ඉදිරියට Tamanගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න බෑ. ඒකින්ද අපි එතනින් පටන් ගමු. ඊට පස්සේ ඉතින් ටික කතා කරන්න පුළුවන්. එහෙමයි. අපි අලුතෙන් සිතමු අලුතෙන් ආරම්භ කරමු. අපේ හිත තුළ තියෙන මේ ආධ්‍යාත්මික ශක්තිය අපි වර්ධනය කරගමු. ඒ සඳහා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊ타මත්ම පහසු ආකාරයෙන් මේ ඒ සිදු කළ යුතු ආකාරය ඔබට පහදා දුන්නා. දැන් අපේ ස්වාමින් වහන්සේ මගේ හිතේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙලා තිබෙනවාද කියලා දැනගන්නේ කොහොමද? ඇතින්ම දැන් අපේ හිත තුළ කියන්නේ අපේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වුණා කියලා අපි නිසියාකාරයෙන්ම දැනගන්නේ කොහොමද? ඒකට දැනගන්න යම් කිසි ක්‍රමවේදයක් තිබෙනවද? ඒ පිළිබඳව යම් කිසි අඳිනීමක් අපි සිදු කළොත් බොහොම වටින දැන් මේක අවදි වුණාද නේද? නිදියගෙන හිටියේ කියලා නැගිට්ටද? අපි දන්නා නිදිය දැන් මේක කියන්නම්කෝ. අර ශක්තිමත් පුද්ගලයෙක් ගැන අපි කතා කරේ. ලේසි එහෙම උදාහරණයක් ගත්තා. එයා නැගිට්ටා නම් නැගිට බව අපි දන්නවද නැද්ද? ඇයි නැගිට්ටහම එයා ක්‍රියාත්මකයි නේද? බුදියගෙන හිටිය කෙනා නැගිටින ශක්තිමත් පුද්ගලයෙක් නම් එයා හරිම ක්‍රියාශීලී ඉක්මනට වැඩ ටික කරනවා සද්දය ඇහෙනවා ආ හා නැගිටලා නැගිටලා කියලා අපිට තේරෙනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ නැගිටලා කියලා තේරෙනවා. අන්න ඒ වගේ තමන්ගේ අධ්‍යාත්මික සත්‍යය අවදි වුණා නම් හරි ඒක අපිටම දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතාලම පැහැදිලි මේක අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් මේ අහන්නේ. ඒක අනිවාර්යයි. පළවෙනියෙන්ම අපිට මේ මේ සිල්පද කඩන්ඩ අපේ සිත පෙළඹෙන එක අඩු වෙනවා. මధుරයකවත් මරන්න අපේ හිත පෙළඹෙන්නේ නැහැ. ඊළඟට මේකත් එක්ක අර අපිට තිබුණා නේද මේ සාමාන්‍ය මිනිස්සෙකුට තියෙනව නේද දවසේ නිකන් ප්‍රබෝධමත් නැති ගතියක් නිකන් වැටිලා වගේ ඉන්න ගතියක් එපා වෙලා වගේ ඉන්න ගතියක් වැඩ කරන්න බැරි ස්වභාවයක් අන්න එහෙම තියෙනනේ දැන් අර නිකන් මේ දුබල ගතියක් නිකන් අර කම්මැලිකමත් එක්ක එන දුබල ගතියක් තියෙන අන්න ඒව නැහැ. හරි? උදේ නැගිට වෙලා ඉඳන් පුදුම ප්‍රබෝධයක් විතර දැනෙනවා. ඒ විතර නෙවෙයි හිත නිකන් මලක් පිපිලා වගේ ඇතුළාන්ත සතුටක් තියෙනවා හිතේ. එතනින් තමයි මේක හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමේ. අපිට මම ඔක්කොගෙම අහනවා කවිද මහත්මයාගෙනුත් අහන මොනවා හරි මේ ප්‍රීතිමත් දෙයක් අපේ ජීවිතේට ලැබුණාම නැත්තම් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් ලැබුණාම අර සමහරලාට නිින්ද අවශ්‍යතාවයකුත් නැහැ. අද වේගෙන් වැටි කරන්න පුළුවන්. මොන දෙයක් වුණත් මම කෙලින් ඉන්නවා වගේ හැඟීමක් තියෙනවා. නේද? ඉතින් ඒක තියෙන්නේ බාහිර ලෝකයෙන් ලැබෙන දේවල් ලැබුණා. දැන් මේ අධ්‍යාත්මික ශක්තිය තමයි අවදි අවදි වීගෙන යන කාලයේදී මේ බාහිරින් මුකුත් ලැබිලා නැහැ. බලාපොරොත්තු වෙච්ච මුකුත් ලැබිලා නැහැ. අපේ සතුට උපදින්නේ සාමාන්‍ය පුද්ගලයාට බාහිර ලෝකයෙන් සතුට උපදින්නේ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කැමති දේවල් ලැබෙනකොට සතුට උපදිනවා. එයා නිකන් මල පිපිලා වගේ ඉන්නවා. දැන් ඇතුලාන්තයෙන් ඒ වගේ පුදුම සතුටක් තියෙනවා. හරි? උදේ ඉඳන් හැන්දෑව වෙනකම් තමන්ගේ ඇතුලාන්ත සතුටක් භුක්ති විඳිනවා. ඒක නිකන් දෝරේ ගලන උල්පතකින් ගලන වතුර වගේ. සතුටකින් ප්‍රීතියකින් ඉන්න කාර්යක්ෂම ස්වභාවයක් තියෙනවා. ආපස්සට ඇදිලා යන්නේ නැහැ. එහෙම ඇදිලා යන්නේ නැති තත්වයකට පත් වුනහම මොකද වෙන්නේ? අපිට මේ ගන්න හුස්ම පවා පොඩ්ඩක් තමන්ගේ ඒක අවදි වුණාද කියලා බලන්න මේ ගන්න හුස්ම පවා මේ නිකන් සනීප ගතියක් තියෙනවා අපිට දැනලා තියෙනවා නිකන් අර මම ඔය කිව්ව ප්‍රීතිමත් ස්වභාවයට ආවම ගන්න හුස්මේ පවා නිකන් නිදහස් ගතියක් තියෙනවා හරිද ඒක ඒක පිරිසිදුකමක් ඒ පිරිසිදුකම හිතට දැනෙනකොට ඒ හිත අතුලාන්ත පිබිදිලා තියෙනකොට තමයි ඒ හුස්ම පවා සනීපයි රත් වෙච්ච ගති නෑ මූණ පවා ඇත්තටම කාර්යක්ෂමයි චුට්ටක් තනි වෙලා බලන්න. මම මෙන්න මේක විතරක් කියන්නම්. එතකොට හොයාගත්තයි ඔක්කොගෙන් බයින් වෙලා පොඩ්ඩක් තනි වෙලා ඇස් දෙක පියාගන්න. හුඟක් වෙලාවට සාමාන්‍ය මිනිස්සයා ඇස් දෙක පියාගත්තම එයාට මතක් වෙන්නේ අහවලා දැක්කේ නෑ කාලෙකින් දරුවන්ගේ මේ ප්‍රශ්නේ අරක මේක රටේන කියලා තමයි ඒවත් එක්ක ඇති වෙන්නේ. Taman තනි වෙනකොට Tamanට ඇති වෙන්නේ පීඩිත සිතුවිලි හුඟක් වෙලාවට. අරක ලැබුණ නෑ මේක ලැබුණ නෑ කියලා. ඒක නැතුව ඇස් දෙක පියාගත්ත ශනේ Tamanට මහා සුවදායක තත්ත්වයක් ප්‍රීතිමත් තත්ත්වයක් ඉතාම ලස්සන ඉතාමත්ම ප්‍රබෝධමත් ස්වභාවයක් අත්දකින්න පුළුවන්. මේක සති දෙක තුනකින් අවදි කරගන්න පුළුවන්. ඒක අවදි වුණාද කියලා ඉස්සෙල්ලාම දැනෙන්නේ එහෙමයි. පස්සද්ධියක් ඇති වෙනවා. ඒ කියන්නේ යම් කිසි ආකාරයක සංසිඳීමක්, සුවදායක තත්ත්වයක්. මේක මේ ලොකු දෙයක් කරන්න ඕනේ නෑ. මේ මේ මම කියන්නේ ආරම්භ වුණා කියලා දැනගන්න තමන්ට පුළුවන්කම තියෙනවා. ඒකින්ද සති දෙකක විතර කාලයක් උත්සාහ කරලා මේ මේ தත්ත්වය ඇති කරගන්න පංචශීල ප්‍රතිපදාව අඛණ්ඩව රැක්කොත් සති දෙකක් වගේ කාලයක් මේක මේ මේක මම මේ කියන සුවදායක தත්ත්වය සහ අතුලාන්ත ප්‍රීතිය කම්මැලිකම් නැති අර දුබල ගති නැති தත්ත්වයන් අත්දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමයි අපි හඳුරන්නේ. සදහතුනි බ්‍රහස්පතින්දා දවසේ බෞද්ධ ආරෝප වාහිනී නාලිකාව ඔබ වෙනුවෙන් සජීව ලෙසින් ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනයි මෙලෙසින් ඔබ බෞද්ධ රූප වාහිනියෙන් නරඹන්නේ. සදහතුනි ජීවිතයේ නිවැරදිම වෙනසක් උදෙසා ඔබ පෙළගස්සන වැඩසටහන තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහන කියන්නේ. ඉතින් දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි 36 වෙනි සතිය තමයි ක්‍රියාත්මක කරන්නේ. ඔබේ ජීවිතය වෙනස් කරන්නට, ඔබේ ජීවිතයට වෙනස අවශ්‍ය බව දැනුන නිසා අපි මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙනවා. ප්‍රායෝගික කාරණා බොහෝමයක් අපි ඔබ වෙනුවෙන් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් ගෙනෙනවා. ඒ අනුකූලව ඔබේ ජීවිතයේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරවන්නට ඔබ නිරන්තරයෙන්ම උත්සාහ ගන්න වගත් අපි හොඳින්ම දන්නවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපත් සමගින්ම එකාත්මික වන්න මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙන්න බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ඔබේ හිතසුව පිණිසයි මේ උතුම් වූ ධර්මානුශාසනාවන් ඔබ වෙනුවෙන් සුවිසිතය පුරාවටම sannivedanaya කරන්නේ. ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව අද දවසේ අපි මේ සජීව සාකච්ඡාවෙන් කතා කරන්නේ අපේ හාමුදුරුවනේ බාහිරින් පැමිණෙන උවදුරු අනතුරු නැතිවන්නට ආධ්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීම බලපාන්නේ කොහොමද? ඒ බලපාන ආකාරය පිළිබඳව අපිට පහදා දෙන්න. ඔව් කෙටියෙන් මතක් කරනවා නම් මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ පින් කරගත් අය දෙවියන්ට පින් දුන්නා. දෙවියන්ට පින් දුනහම දෙවියෝ ඒ පින් ලබාගෙන අම්මා කෙනෙක් දරුවෙක්ව ආරක්ෂා කරනවා වගේ ඒ තැනත්තා හෝ තැනැත්තිය ආරක්ෂා කරනවා කියලා. අපි මේ පැත්ත ගමු ඉස්සෙල්ලා මේක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන දෙයක්. එතකොට කුරුදත්ත සූත්‍රයට අනුව අපි දන්නවා පන්සිල් රකින්න මෛත්‍රී භාවනාව වඩන අර අරකේ ඒ ඒ ඒකේ තියෙන පියවර ටික තමයි ඉස්සෙල්ලාම සරණාගමණය බොහෝ පින් දැස් වෙන දේ. මොකද සාංගික දානයකට වැඩිය පින් දැස් වෙන දේ. ඊට ඊට පස්සේ පංචශීලය ඊට පස්සේ මෛත්‍රිය කියලා තියෙන්නේ. එතකොට පංචශීලයේ රකින්න කෙනා පවා නැත්නම් මෛත්‍රී භාවනාව කරන අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න අවදි කරගන්න තමන්ගේ තුල තියෙන මේ නිදි වැඩගත්තු ශක්තිය අවදි කරගන්න කෙනා බොහෝ පින් කරගන්න කෙනෙක් හැමදේම. එයා දෙවියන්ට පින් දෙනවා. දෙවියන්ට පින් දෙනකොට මොකද වෙන්නේ? දෙවියෝ ඒ අවශ්‍ය කරන ආරක්ෂාව සපයනවා කියන එක පැහැදිලි. ඊට අමතරව Tamanට ලැබෙන ලොකුම දේ තමයි අපිට ඔය අපේ දැන් බාහිරින් එන උදුරු හුඟාවක් එනවා කවි මහත්තයා කර්මානුරූප. කර්මය පවා අයින් වෙන්න හේතු වෙන භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන අතීත කර්මය පවා අහුවෙලා යනවා. මේ මේවැනි අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ ඉහළටම අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත්ත කෙනෙක්. ඒ හින්දා 999ක් මිනිමරලා ඒවා පරිසම් දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැම පැත්තකින්ම ආරක්ෂාවක් සපයන දෙයක්. ඒ විතරක් නෙවෙයි කෙනෙක් අධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්නකොට ඒ ආසන්නයේ ඉන්න අයට ඒක ඍජුවම බලපානවා. ගෙදර එක්කෙනෙක් සාන්ත වෙනකොට එයා කරුණාවන්ත වෙනකොට අනිත් අයට ඒක ඍජුවම බලපානවා. තමන්ගේ මුළු පරිසරයම සකස් වෙනවා. අනිත් එක තමයි බොහෝ පින්දස් කරගන්න කෙනෙකුට බාහිරයෙන් ඒ ඒ ඒ පින්වන්තයෙක් ඉන්නවා නම් ඒ කිට්ටුවක අමනුෂ්‍යෙන් ඉන්න බැරි බව പ്രേත වස්තුවේ සඳහන් වෙනවා. අංකුර പ്രേත වස්තුවේ සඳහන් වෙනවා ඈතට විසි වෙනවා කියලා. එහෙනම් ගෙවල් වලට තියෙන අමනුෂ්‍ය දෝෂ පුද්ගලයන්ට මොන හරි ඒ වගේ ඒවා තියෙනවා ඒවා ඈතට අයින් වෙලා යනවා. ඊළඟට තවත් වෙනවා කියනවනම් කියන්නේ ඒ වගේ වැඩක් පටන් ගත්තොත් නැකතක් බලන්න ඕන වෙන්නේ මොකද ඉහළම නැකත තමයි සිත කය වචනේ සංවර කරගෙන කරගන්න වැඩක් පටන් ගන්නකොට ඒක ඉහළම නැකතක් වෙන. ඉතින් ඒ හින්දා ඊළඟට ආකාරයක් තමයි මේ ඔක්කොම ගත්තාම එතන මහා බලයක් ගොඩනගෙනවා. එහෙමයි. ද්‍රෝණියක් ਸਰවඥ ධාතුන් වහන්සේලා වැඩ හිඳින ඓතිහාසික ස්වර්ණමාලයේ සෑරදුන් අභියස පසුගිය දවසක අපේ හමුදුරුවනේ මහා ප්‍රතිපත්ති පූජාවක් සිදු කළා. අපි ඒ පිළිබඳව ඔබව පසුගිය සතියේ දැනුවත් කළා. ඉතින් අපේ හමුදුරුවනේ අදිෂ්ඨාන පූජාව එහෙම නැත්නම් මහා ප්‍රතිපත්ති පූජාව මහා සංඝරත්නය 159කට ආසන්න ප්‍රමාණයක් වැඩම වීමෙන් තමයි සිදු කළේ. ඉතින් ඒ දෙනා කතා කරනවා. අපෙන් බොහෝ දෙනා විමසනවා. ඇතෙන්ම අපේ හැමදුරනේ යවන් වූ පින්කමක් ආයේ ඉදිරියේදී සිදු කරන්න ඔබ වහන්සේගේ යම්කිසි සෝදානමක් තිබෙනවද? ඒ පිළිබඳව අපි සොයා බලුවොත් ඔව් එදා දවසේ අපි සිද්ධ කෙරිච්ච පින්කම ඇත්තටම කරපු කාරණාව මහජනතාවට පින්වන්ත අයට දැනුම් දුන්නේ නැහැ. රටේ තියෙන ආරක්ෂාවත් එක්ක ආරංචි මාත්‍රයෙන් දැනගත්ත කට්ටිය මේකට සම්බන්ධ වුණා. නමුත් මේ වෙනකොට අපි යම් කිසි වැඩපිළිවෙලක් සිදු කළ යුතු තියෙනවා. ඒ නිසාවෙන් ජූනි 22 වෙනිදා අද මේ වැඩසටහනේ ආරම්භුණෙත් ඇත්තටම මේ මාතෘකාව සාකච්ඡා කරන්න ඒකමයි. අපි ඒ කලින් මතක් කරා. ජූනි 22 වෙනිදා රටේ ඉන්න රට ගැන යහපත උදා වේවා කියන අදහස තියෙන. ඒ වගේම රටේ අභිවෘද්ධිය ගැන ඇත්තටම ලාංකීය වශයෙන් අපි දිනු වෙන්න ඕන කියලා අදහස් තියෙන කැමති අයට අපි ආරාධනා කරනවා මහියංගණය පුදබිමට ඒකරාශී වෙන්න. හැබැයි නිකන් නෙවෙයි. ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගෙන එන්න කියලා. කල් තියනවා අද ජූනි 6. එතකොට තව තියෙනවා දින 14කට වැඩි. සති දෙකකට වැඩි තියෙනවා. එතකොට අද පටන් ගන්න තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියට තට්ටුවක් දාන්න අවදි කරන් පටන් ගන්න ඒක අවදි කරගෙන මහියංගන පුදුබිමට එන්න ඕනේ. අපි ස්වාමින් වහන්සේලා මෙතෙන්ට එක රාශී වෙනවා. හවස 3ට මේ පින්කම් පටන් ගන්නවා. හවස 3ට මේ පින්කම ආරම්භ කරලා හවස 3 ඉඳන් 5 වෙනකන් අපි ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්න කියලා හැමෝටම කියන්නේ මේ මොහොතේ ඉඳන් දැඩි වීරයක් හදලා රට ගැන හිතලා, ජාතිය ගැන හිතලා පන්සල් රකින්න. මේ වෙනකන් තමන් ඇති කරගත්ත ශක්තිය මේ මේ වෙනකන් හැමෝම පින්කම් කරලා තව මොන හරි කරලා භාවනා කරලා සිල් රැකලා හැමෝම යම් කිසි ශක්තියක් ඇති කරගෙන තියෙනවානේ ඒක දැන් උරගා බලන්න මේ සති දෙක උපරිමයක් කොට පුංචි සතෙක්වත් මරන්නේ නැතුව පොඩි බොරුවක්වත් කියන්නේ නැතුව හරි සුරාපානය කරන අය සුරාපානය කරන එක නවත්තලා දාලා හැම පැත්තකින්ම යහපත් වෙලා කුහකකම් ඊර්ෂ්‍යාකම් නැතුව තමන්ගේ අධ්‍යාත්මික ශක්තියට ලක්ව දාන්න සති දෙකක් ඇතුළත මම අර කිව්ව සුවදායක தත්ත්වයේ සිටේ උපදී තමන්ට නිකන් කරන්ට් එකක් වැදෙනවා වගේ ඇතුලාන්තයේ දැනේ සුවේ දැනේ හුස්ම හුස්මේ සුවභාවය දැනේ තේරුම් ගන්න මගේ තුල මේ සති දෙක මම අකණ්ඩව සිද්ධ කළා මගේ පැත්තෙන් මේක වර්ධනය වුණා කියලා කරන වැරදි තියෙනවා නම් මොනවා හරි වැරද්දක් තියෙනවා නම් පොඩි කේලමක් හරි කියනවා නම් ඒ හැමදේම මේ මොහොතේ රට ජාතිය වෙනුවෙන් නවත්තන්න. හරිද? නවත්තලා හවස 3ට මහියංගණයට එන්න ජූනි 22. එතනදී අපි මෛත්‍රී භාවනාව පිළිබඳව දේශනාවක් සිදු කරන පැය දෙකක. ඒකෙන් පස්සේ පහමාරට අපි බුද්ධ පූජාව කියලා මෛත්‍රී භාවනාව පැයකමාරක කාලයක් මෛත්‍රී භාවනාව සිද්ධ කරනවා. සිද්ධ කරලා අන්තිමට රට වෙනුවෙන් අදිෂ්ඨානයක් අරගෙන සුමන සමන් දිව්‍ය රාජයා තෙමනන් වහන්සේටත් පුණ්‍ය අනුමෝදනා කරලා රටේ යහපත උදා වේවා කියලා අදිස්ථානයක් කරගෙන එදා පටන් එකම වෙලාවක අපි ඒ වෙනකොට දැනුම් දෙනවා එකම වෙලාවක අපි හැමදෙනාම හැම දිනකම රටේ කොහේ හරි තැනක ඉඳලා මේ කටයුත්ත එකවර සිද්ධ කරන්න කටයුතු සම්පාදනය කරගන්නවා ඒ මොකද සාමූහික වශයෙන් මෙවැනි ශක්තියක් වර්ධනය කර ගැනීම හැටින්ට යහපත් මිනිසුන්ගේ එකමුතුවක් යහපත් මිනිසු තමන්ගේ යහපත් බව තවත් වර්ධනය කරගෙන එකමුතු වීම හැරෙන්නට වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ ඉතින් අපි උපරිමයක් උත්සාහ කරනවා රටට අධ්‍යාත්මික ප්‍රතිපත්තියක් එලි දක්වන්න මේ මහියංගනේ පුදුබිමේ කරන කටයුත්තේදී ඕනෑම කෙනෙකුට තමන්ගේ පක්ෂ දේශපාලනයේ ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මොකද මේක කොපි කරන්න බැරි එකක් නෙවෙයි. අපිට ඕන කරන්නේ ඒක. අපිට වෙන අපිට ඒ ඒ ඉන්න දේශපාලන පක්ෂවල අය කඩලා අරගෙන කටයුතු කරන්න අපි කියන්නේ හැමෝම තමන්ගේ දේශපාලන භූමිකාව තුළ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. තමන් ළඟ තමන් නායකයෙක් ළඟ නම් ඉන්නේ ඇවිල්ලා මේවා අහගෙන මේවා අපි තර්කානුකූලව කියලා දෙන්න අරගෙන ගිහිල්ලා තමන්ගේ පක්ෂ ප්‍රතිපත්තියට මේක එකතු කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න බල කරන්න මේවා තුළ තියෙන යහපත් දේවල් අපේ රටේ හැම කෙනෙක්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් මම හිතන්නේ මේ අන්තවාදය සහ පරිහානියට පත්වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ සඳහා යහපත් මිනිසුන්ගේ එකමුතුකින් කරන මහා වැඩපිළිවෙලක් තමයි මහියංගන පුදුමේදී අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජූලි මාසයේ 22 වෙනිදා හවස 3ට මහියංගන පුදුබිමේ පැවැත්වෙන මේ උතුම් පින්කමට ඔබට සහභාගී වන්නට පුළුවන්. ඒ සඳහා ඔබ සහභාගී වන්න අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාටම මේ උතුම් පින්කමට සහභාගී වන ලෙසට අපේ හැමදෙරෝනේ මේට දායක වෙන අය සිදු කළ යුතු දේ කුමක්ද? ඒ අය යම් කිසි දෙයක් සිදු කරන්නට අවශ්‍ය දේ පිළිබඳව කොහොමද ඒ අය පෙර සූදානමක් සිදු කළ යුතුද? ඔව්. පෙර සූදානමක් විදිහට ඇත්තටම මේ වෙනකොට මම දන්නවා ගොඩ අය අපි මේ වෙනකොට අපි අපේ අපේ භාවනා මධ්‍යස්ථානයේ තාමත් මාසික මාසයක් තිස්සේ සිදු කරන මෛත්‍රී භාවනාව සිදු කර යනවා. ගොඩ අය පැහැදිලිවම හරියට මෛත්‍රී භාවනාව සිදු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම පුළුවන් අය පැහැදිලිවම මෛත්‍රී භාවනාව මේ දවස් ටිකේ වර්ධනය කරන්න මේ සති දෙකක වැඩි කාලයක් තුල කොහොමත් පංචශීල ප්‍රතිපදාව අනිවාර්යෙන් රකින්න මේ මේක නිකම්ම රැකලා යන්න කියලා නෙවෙයි මම කියන්නේ අත්දැකලා යන්න. හරියට භාවනා කරන අය භාවනා කරනවා නම් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය අවදි වෙලා තියෙන බව තේරෙනවා. එහෙනම් මේ වැටිලා තියෙන තමන්ගේ අතුලාන්ත අධ්‍යාත්මයට යම්කිසි ප්‍රහාරයක් එල්ල කරන කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, තීනමිද්ධයක්, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන. එතකොට අර තමන්ගේ ශක්තිය අවදි වුණාම හොඳට පේන්න තියෙනවා පසු පසු පසුතැවිලි නැහැ. දැන් අපේ ජීවිතේ කරපු වැරදි හින්දා පසුතැවෙන ස්වභාවයක් තියෙනවනේ. ඒක නෑ. අධ්‍යාත්ම ශක්තිය අවදි වුණාම හොඳට පේන්න තියෙනවා. හිත නොසන්සුන් වෙන්නේ නෑ. ගොඩාක් අඩු වෙනවා ඒක. ඒ වගේම තමයි මේ මේ මේ ක්‍රියාදාමය පිළිබඳ පුදුමාකාර විශ්වාසයක් Taman තුළ ඇති වෙනවා. ඉතින් ඒ අර ඒ සුවදායක අතහැරීමේ ලක්ෂණ Tamange තුල පහළ වෙලා ඒ තියෙන සතුටත් එක්ක ඒ අවදි කරගත්ත ශක්තියත් අරගෙනම තමයි මෙතෙන් දෙන්න ඕන ලොකු ශක්තියක් වර්ධනය කරගන්න. ඒකින්ද සුදු ඇඳුමෙන් සැරසීලා අහන් සිතක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ අදහසකින් නේද? අපි බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ අදහසකින් අපි ඒක රාශි වෙමු. ඒක රාශි වෙලා මේ දැඩි අදිෂ්ඨානය අරගමු. රටේ රටට අවශ්‍ය කරන ක්‍රමවේදයක්. මේක නිකම් මේ අන්දානුකරණයකින් යුක්ත වැඩපිළිවෙලක් නෙවෙයි. මේක උනොත් මේක වෙයි. මේක කරපුවාම නිකම් මේක වෙයි කියලා නෙවෙයි. අපි එදාට අඩුම ගානේ සාකච්ඡා මට්ටමට හරි ගන්නවා. අධ්‍යාත්මික ප්‍රතිපදාව මොකක්ද රටේ? ළමයි තුල සිද්ධ විය යුතු අධ්‍යාත්මික වර්ධනය මොකක්ද? අධ්‍යාත්මය අවදි කරවන්නේ කොහොමද? තරුණයන්ගේ තුල අවදි කරවන්නේ කොහොමද? වෘත්තිකයන් තුල අවදි කරවන්නේ කොහොමද? වැඩිහිටියන් තුල අවදි කරවන්නේ කොහොමද? මේ ක්‍රමවේදය හැරෙන්නට රටට විසඳුමක් කිසිම දවසක එන්නේ නැහැ. හිඳ රටට විසඳුමක් ප්‍රාර්ථනාවෙන් රට ජාතිය ගැන හැඟීමකින් තමන්ගේ අවංක සිතුවිල්ලකින් මේ සඳහා මේක පාවා දෙන්න කොහේ හරි පක්ෂයකට ගාවන්න අහවලා දිනවන්න එහෙම එකක් නෙවෙයි. හරිද ප්‍රතිපත්තිය දිනවීම සඳහා සාන්තව යහපත් සැනසිලිදායක ජීවත් වීම සඳහා සැනසිලිදායක යහපත් ජීවත් වීමේ සිහිනයක් අදහසක් හරි පීඩිතව තියෙන සිත් පීඩණයෙන් තියෙන සිත් විනාශකාරී සිතුවිලි ඇති වෙලා තියෙන සිත් ඒවයින් අයින් වෙලා යහපත් ජීවිතයක් අනිත් එක අවසාන වශයෙන් මම මේ යෝජනාව කරන්න හැමෝටම හැම දෙයකටම මුල් වෙන්නේ හිත හිත හැම දෙයකම මුල් වෙන සිත නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් තියෙන ලෝකේ ලංකාවේ මිනිසුන්ට. හරිද? අනිත් මිනිසුන්ට මේක නෑ. අනිත් අයගේ ලොකු අසරණකම් අපි දකිනවා. ප්‍රශ්නයක් ආපුවම විසඳ ගන්න බැරුව බොහෝ දිවිනසා ගැනීම සිද්ධ වෙනවා දිනුනයි කියන රටවල් වල. අපිට හැම වෙලෙම විසඳුම තියෙනවා. එතකොට හැම දෙයකම මූලික වෙන හැම දෙයකම මූලික වෙන මානසිකාරය තුළින් උපදින ඒ ප්‍රබල සිත් නිර්මාණය කරන වැඩපිළිවෙලක් ඒ සඳහා ක්‍රමවේදයක් අපි ළඟ තියෙනවා. ඒක සාකච්ඡා කරලා ඒක වර්ධනය කරේ නැත්නම් කිසිම විදිහකින් අපිට මේක දිනු කරන්න ක්‍රමවේදයක් පේන්නේ නැහැ. හැබැයි ඒක වර්ධනය කිරීම තුළ අපි තුලින් උපදින යහපත් මිනිස්සු, යහපත් මිනිස්සුන්ට සකස් වෙන වේදිකාව සහ ප්‍රතිපත්තිය මූලික වීම කියන එක රටේ දියුණුවට අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් ඒකින්ද ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න විදිහට අපි හැමදෙනාගෙම ඉල්ලනවා මහියංගනට අපි එකතු වෙ යුත්තේ අන්න ඒ වගේ අදහසකින්. සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපට අද දවසේ ලැබී ඇති කාල වේලාව සීමාවටපත් වෙනවා. අපේ හැමදෙන්නේ අපි ඊටමත් ඉක්මනින් මතක් කරමු. ඉදිරියේදී පවත්වන්නට නියමිත වැඩසටහන් පිළිබඳව ඔබ වහන්සේ ඉදිරියේ පවත්වාගෙන ආ වැඩසටහන් පසුගිය දින කිහිපයේ පැවතු වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යනවාද? අපි ඊටමත් ඉක්මනින් මේ පිළිබඳව සඳහන් කරමු. ඔව් දැනට මතක් කර යුතු තියෙන්නේ පානදුර නගර ශාලාවේ දෙවන සතියේ ඉරිදා පවත්වපු වැඩසටහන මේ වර පැවැත් වෙනවා. පානදුර නගර හැබැයි හැමෝගෙම අපි ඉල්ලීමක් කරනවා අනවශ්‍ය බෑග් මළු ආදී අරන් එන්න එපා. එතන දාණය ලබා දෙනවා. ඉතින් පරීක්ෂාවකට භාජනය කරනවා කිපෙන්න එපා. ඒ වෙලාවවලදී සමහර අය හරියට කිපෙනවා. අර ඒ සංවිධානය කරන අයට බොහොම පහසුවක් වෙන විදිහට සරලව මේ කටයුත්ත කරන්න නාම රූප පරිච්ඡේද ඥානය පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නේ කොහොමද නාම රූප පරිච්ඡේද කරගන්නේ කියලා කෙනෙක් ප්‍රායෝගිකව අනිකුත් වැඩසටහන් නම් දැනට ඊළඟ බ්‍රහස්පතින්දා දැනුම් දෙන තුරු එහෙම වැඩසටහන් නැහැ. නමුත් රටේ මේ පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවල් සිදු කරමින් පවතිනවා ටික ටික ඒවා මෙයට දැනගන්න පුළුවන් ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි. එසේනම් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි දැන් නිමාවටපත් කරනවා. අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැ පිපින ඇති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මොහොතේ ආරාධනා කරනවා. ඔව් අද දවසේ අපිට දායකත්ව කොලයක් ලබා දීලා නැහැ. ඉතින් බොහෝ දිනක් දැන් පුරුදුන මම ඒකයි කියන්නේ අපිට ලොකු වෙනසක් කරගන්න පුළුවන් කියලා. පසුගිය කාලේ ඉඳන් කවුරුත් මහත්මයා මේ අපිට මතකයි සමහර ඇත්තෝ තමන්ගේ නමක වාසකමේ අගුරක් අකුරක් පොඩ්ඩක් කරදුනොත් ඒකට ලොකු ගැටලු සාගත තත්ත්වයක් නැති කරපු සමහර අය හිටියා සහ විතරක් නෙවෙයි ඒක ඊට පස්සේ මගේ කටහඬින්ම ඕන කියලා මේ ඉල්ලීම් කරපු අය හිටියා ඉතින් ඒ ගොඩේ කාලෙකට ඉස්සෙල්ලා නමුත් දැන් ප්‍රවණතාවයක් තියෙනවා අපේ අත්තන්ගේ ලොකු වෙනසක් තියෙනවා අපි දකිනවා අඩුම ගානේ අපි දායකත්වය සමහර අය ඉන්නවා මූණවත් පෙන්වන්න එපා කියනවා ඒක අපිට කරදරයක් අතට වුණා පෙන්වන්න නැතු ඉඳ ගියාම හරි අමාරුයි. මේ ඒ තරමටම අපි බොහොම සත්භාවයෙන් කටයුතු කරන පිටපත්පත් ඒක එවැනි ඒක තමන් කරන දේ හරි පැත්තට යොමු කරලා කිරීම අතහැරීම ඒක ආධ්‍යාත්මික ශක්තියක්. ඉතින් අන්න එහෙම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ප්‍රත්‍යක්ෂවට සහනට නම දාගත්තේ නිවැරදිම වෙනසකට කියලා. ඒක අපි තුල නිවැරදිම වෙනස ඇති කරගත්තා. ඒකින්ද ඒ සඳහා අද දවසේ රටම නිවැරදි කරන්න නිවැරදි වෙනසකටපත් වෙන්න උදව් උපකාර කරපු මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච පින්වන්ත අයට අපි බොහොම පුණ්‍ය නමෝදනා කරනවා. ඒ අයට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ සියලු දේ සිද්ධ කරන්න නිබඳව, নিরතුරුව මේ අවශ්‍ය කරන සියලු දේ ලබා දුන්න ධර්ණාගම කුසල ධම්ම නාහිමි පාණන් වහන්සේ උන්වහන්සේගේ මැදිහත් වීම උන්වහන්සේගේ අනුග්‍රහය නොවන්නට අපිට මේ කටයුතු සිදු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අලුත් කටයුත්තක් ආරම්භ කරන හැම මොහොතකම අපි උන්වහන්සේට අතුලාන්ත පුණ්‍යනෝදනාවක් සිදු කරනවා. බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සීල පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.